අනුමාන සුත්තං හේවං මේ සුතං ඒකං සමයං ආයස්මා මහා මොග්ගල්ලානෝ භග්ගේසු විහෙරති සුන්සුමාරගිරේ බෙහෙසකාලවනේ මිගදායේ තත්‍රකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ බික්ඛු ආමන්තේසේ ආවසෝ භික්ඛවෝති ආඋසෝති කෝ තේ භික්ඛෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස පච්චසෝසුම් ආයස්මා මහා මොග්ගල්ලානෝ ඒතදවෝච පවාරේති චේපි ආඋසෝ භික්ඛෝ වදන්තු මං ආයස්මන්තෝ වචනියෝම් හි ආයස්මන්තේ හේතේ සෝච හෝති දුබ්බචෝ දෝවචස්ස කරණීයේහි ධම්මේහි සමන්නාගතෝ අක්ඛමෝ අප්පදක්ඛේ නග්ගාහි අනුශාසනින් අතකෝ නං සබ්‍රක්මචාරේ නැචේව වත්තබ්බං මඤ්ඤන්ති නැච අනුශාසිතබ්බං මඤ්ඤන්ති නැච තස්මින් පොග්ගලේ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්තේ කතමේචාවුසෝ දෝවචස්ස කරනා ධම්මා ඉදාවුසෝ බික්ඛෝ පාපිච්චෝ හෝති පාපිකානං ඉච්ඡානං වසංගතෝ යම් පාවුසෝ බික්ඛෝ පාපිච්චෝ හෝති පාපිකානං ඉච්ඡානං වසංගතෝ අයං ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරම් ආවුසෝ බික්ඛෝ වත්තු කංශකෝ හෝති පරවම්බේ යම්පාවුසෝ බික්ඛෝ අත්තුක්ඛංසකෝ හෝති පරවම්භි අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ කෝදනෝ හෝති කෝදාබි භූතෝ යම්පාවුසෝ බික්ඛෝ කෝදනෝ හෝති කෝදාබි භූතෝ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනජ පරං ආවුස්සෝ බික්ඛු කෝදනෝ හෝති කෝද හේතු උපනාහි යම් පාවුස්සෝ බික්ඛු කෝදනෝ හෝති කෝද හේතු උපනාහි අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආහුසෝ බික්ඛෝ කෝදනෝ හෝති කෝද හේතු අபிසංගේ යම් පාවුසෝ බික්ඛෝ කෝධනෝ හෝති කෝධ හේතු අභේසංගේ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ කෝධනෝ හෝති කෝධ සාමන්තා වාචං නිච්ඡාරේ තබ්බා යම් පාවුසෝ බික්ඛෝ කෝදනෝ හෝති කෝධ සාමන්තා වාචං නිච්ඡාරේ තබ්බා අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං පටිප්පරති යම් පාවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං පටිප්පරති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං අපසාදේති යම් පාවුසෝ භික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං අපසාදේති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආහුසෝ බෙක්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති යම් පාවුසෝ බෙක්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආහුසෝ බෙක්ඛෝ චුදිතෝ චෝදකේන අඤ්ඤේන අඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අප්පංචයංච පාතු කරෝති යම් පාවුෂෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන අඤ්ඤේන අඤ්ඤං පටිචරති බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති අයම්පි ධම්මෝ දෝචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන අපදානේ න සම්පායතේ යම් පාවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන අපදානේන සම්පායති අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ මක්ඛේ හෝති පලාසේ යම් පාවුසෝ බික්ඛෝ මක්ඛේ හෝති පලාසේ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ ඉස්සුකේ හෝති මච්චරේ යම් පාවුසෝ බික්ඛෝ ඉස්සුකේ හෝති මච්චරේ අයන්ති ධම්මෝ දෝව චස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ සටෝ හෝති මායාවේ යම් පාවුසෝ බික්ඛෝ සටෝ හෝති මායාවේ අයම්පි ධම්මෝ දෝව චස්ස කරනෝ පුනච පරං ආවුසෝ බෙක්ඛෝ තද්දෝ හෝති අතිමානේ යම් පාවුසෝ බෙක්ඛෝ තම්බෝ හෝති අතිමානේ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බෙක්ඛෝ සම්දෙට්ඨේ පරාමාසී හෝති ආධානගාහේ දුප්පටි නිස්සග්ගේ යම් පාවසෝ බික්ඛෝ සම්දෙට්ඨේ පරාමාසේ හෝති ආදානගාහේ දුප්පරිනිස්සග්ගේ අයම්පි ධම්මෝ දෝවචස්ස කරනෝ ඉමේ උච්ඡන්තාවසෝ දෝවචස්ස කරනා ධම්මා නොචේපි ආවසෝ බික්ඛෝ පවාරේති වදන්තු මං ආයස්මන්තෝ වචනීයෝන් හි ආයස්මන්තේ හේතේ සෝච හෝති සුවචෝ සෝව චස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ කමෝ පදක්ඛිනග්ගාහේ අනුශාසනින් අතකොහොනං සබ්‍රක්මචාරේ වත්තම්බං ඤේව මඤ්ඤන්ති අනුශාසිතම්බං ච මඤ්ඤන්ති තස්මින් පුග්ගලේ විස්සාසං ආපජ්ජිතබ්බං මඤ්ඤන්ති කතමේ චාවසෝ සෝවචස්ස කරණා ධම්මා ඉදාවසෝ බික්ඛූන පාපිච්චෝ හෝති නපාපිකානං ඉච්ඡානං වසංගතෝ යම් පාවසෝ බික්ඛූන පාපිච්චෝ හෝති නපාපිකානං ඉච්ඡානං වසංගතෝ අයම්පි ධම්මෝ සෝවචස්ස කරණෝ පුනච පරං ආඋසෝ බික්ඛෝ අත්ථුක්ඛංසකෝ හෝති අපරම් වහේ යම් පාඋසෝ බික්ඛෝ අනත්ථුක්ඛංසකෝ හෝති අපර වම්බේ අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනච පරං ආඋසෝ බික්ඛෝ නකෝදනෝ හෝති නකෝදාබි භූතෝ යම් පාඋසෝ බික්ඛෝ නකෝදනෝ හෝති නකෝදා විභූතෝ අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනජ පරං ආවුසෝ බික්ඛෝ නකෝදනෝ හෝති නකෝද හේතු උපනාහි යම් පාවුසෝ බික්ඛෝ නකෝදනෝ හෝති නකෝද හේතු උපනාහි අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනජ පරං ආවුසෝ බික්ඛෝ නකෝදනෝ හෝති නකෝද හේතු අபிසංගේ යම් පාවුසෝ බික්ඛූ නකෝදනෝ හෝති නකෝද හේතු අபிසංගේ අයම්පි ධම්මෝ සෝවචස්ස කරණීයෝ පුනච පරං ආවුසෝ බික්ඛූ නකෝදනෝ හෝති නකෝද සාමන්තා වාචන්නිච්ඡාරේතා යම් පාවුසෝ බික්ඛූ නකෝදනෝ හෝති නකෝද සාමන්තා වාචං නිච්ඡාරේ තම්බාං අයම්පි ධම්මෝ සෝවචස්ස කරණෝ පුනච පරං ආවසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං නපටි පරති යම් පාවසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං නපටි පරති අයම්පි ධම්මෝ සෝවචස්ස කරණෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං අපසාදේති යම් පාවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකං අපසාදේති අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකස්ස නපච්චාරෝපේති යම් පාවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන චෝදකස්සන පච්චාරෝපේති අයම්පි ධම්මෝ සෝවචස්ස කරණෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන න අඤ්ඤේ නඤ්ඤං පටිචරති න බහිද්ධා කතං අපනාමේති න කෝපංච දෝසංච අපපච්චයංච පාතු කරෝති යම්පාවුෂෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන න අඤ්ඤේ නඤ්ඤම් පටිචරති න බහිද්ධා කතං අපනාමේති න කෝපංච දෝසංච අපච්ඡයංච පාතු කරෝති අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනච පරං ආවුෂෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන අපදානේ සම්පායතේ යම් පාවුසෝ බික්ඛෝ චුදිතෝ චෝදකේන අපදානේ සම්පායති අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනජ පරං ආවුසෝ බික්ඛෝ අමක්ඛේ හෝති අපලාසේ යම් පාවුසෝ බික්ඛෝ අමක්ඛේ හෝති අපලාසේ අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනජ පරං ආවුසෝ බික්ඛෝ අනිස්සුකේ හෝති අමච්චරේ යම් පාවුසෝ බික්ඛෝ අනිස්සුකේ හෝති අමච්චරේ අයම් පදම්මෝ සෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ අසටෝ හෝති යමායාවේ යම් පාවුසෝ බික්ඛෝ අසටෝ හෝති යමායාවේ අයම් තේ ධම්මෝ සෝවචස්ස කරනෝ පුනච පරං ආවුසෝ බික්ඛෝ අත්තද්දෝ හෝති අනතිමානේ යම් පාඋසෝ බික්ඛෝ අත්තද්දෝ හෝති අනතිමානේ අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ පුනච පරං ආඋසෝ බික්ඛෝ අසන්දෙට්ඨේ පරාමාසී හෝති අනාදානග්ගාහි සුප්පටි නිස්සග්ගේ යම් පාඋසෝ බික්ඛෝ අසන්දෙට්ඨේ පරාමාසී හෝති අනාදානගා හේ සොප්පටි නිස්සග්ගේ අයම්පි ධම්මෝ සෝවචස්ස කරනෝ ඉමේ වොච්ඡන්තාවසෝ සෝවචස්ස කරනා ධම්මා සත්‍රාවසෝ බික්ඛෝ අත්තනාව අත්තානං එවං අනුමේතබ්බම් ඊයෝ ඡායම් පොග්ගලෝ පාපිච්චෝ පාපිකානං ඉච්ඡානං වසංගතෝ අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේවකෝ පනස්ස පාපිච්චෝ පාපිකානං ඉච්ඡානං වසංගතෝ අහං පස්ස පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා න පාපිච්චෝ භවිස්සාමි න පාපිකානං ඉච්ඡානං වසංගතෝති තං උප්පාදේ තම්බං යෝක්ඛායම් පුද්ගලෝ අත්තුක්ඛංශකෝ පරවම්බේ අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේව කෝ පනස්සං අත්තුක්ඛංශකෝ පරවම්බේ අහං පස්ස පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේනාවසෝ බික්ඛුනා අනත්තුක්ඛංසකෝ භවිස්සාමි අපරම්භේච චිත්තං උප්පාදේ සම්බම් යෝක්ඛායම් පුග්ගලෝ කෝදනෝ කෝදාභි භූතෝ අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේව කෝපනස්ස කෝදනෝ කෝදාභි භූතෝ අහං පස්සං පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ භික්ඛුනා නකෝදනෝ භවිස්සාමි නකෝදාබි භූතෝති චිත්තං උප්පාදේ තබ්බම් යෝක්ඛායන් පුග්ගලෝ කෝදනෝ කෝද හේතු උපනාහි අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ අහං සේවකෝ පනස්ස කෝදනෝ කෝද හේතු උපනාහේ අහං පස්සං පරේසං අප්පියෝ අමනාපෝති මේ ඥානන්තේ නාඋසෝ භික්ඛුනා නක්ඛෝදනෝ භවිස්සාමි නකෝද හේතු උපනා හේතේ චිත්තං උප්පාදේ තබ්බං යෝක්ඛායම් පුග්ගලෝ කෝදනෝ කෝදා හේතෝ අபிසංගේ අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාකෝ අහං චේව කෝ පනස්සම් කෝදනෝ කෝද හේතෝ අபிසංගේ අහම් පස්සං පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානෙන්තේ නාඋසෝ බික්ඛුනා නකෝදනෝ භවිස්සාමි නකෝද හේතු අபிසංගීතේ චිත්තං උපාදේ තම්බං යෝක්වායම් පුග්ගලෝ කෝදනෝ කෝද සාමන්තා වාචන්නිච්ඡාරේතා අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාකෝ අහං චේව කෝ පනස්සං කෝදනෝ කෝද සාමන්තා වාචන්නිච්ඡාරේතාං අහම් පස්සම් පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා නකෝදනෝ භවිස්සාමි නකෝද සාමන්තා වාචන්නිච්ඡාරේසාමීති චිත්තං උපාදේ සම්බං යෝක්ඛායම් පුග්ගලෝ චුදිතෝ චෝදකේන පටිප්පරති අයං මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේව කෝපන චුදිතෝ චෝදකේන චෝදකම් පටිප්පරේයම් අහම් පස්සං පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානෙන්තේ නාඋසෝ භික්ඛුනා චුදිතෝ චෝදකේන චෝදකං පටිපරිස්සාමීති චිත්තං උපාදේ තම්බං යෝක්ඛායම් පුග්ගලෝ චුදිතෝ චෝදකේන චෝදකං අපසාදේති අයම් මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේව කෝපන චුදිතෝ චෝදකේන චෝදකං අපසාදෙය්‍යං අහං පස්සං කරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානෙන්තානාවසෝ භික්ඛුනා චුදිතෝ චෝදකේන චෝදකං න අපසාදෙස්සාමේති චිත්තං උප්පාදේ සම්බම් යෝක්ඛායම් පුද්ගලෝ චුදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේති අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං සේවකෝ පන චුදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේයම් අහං පස්සං කරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ භික්ඛුනා චුදිතෝ චෝදකේන චෝදකස්ස නපච්චාරෝ පෙස්සාමි තේ චිත්තං උප්පාදේ තබ්බම් යෝක්වායම් පුද්ගලෝ චුදිතෝ චෝදකේන අඤ්ඤේ නංජං පටිචරතේ බහිද්ධා කතං අපනාමේති කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝති අයම් මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහංසේව කෝපන චුදිතෝ චෝදකේන අඤ්ඤේනඤ්ඤං පටිචරේයං බහිද්ධා කතම් අපනාමේයං කෝපංච දෝසංච අපච්ඡයංච පාදුකරේයං අහං පස්සං පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා චුදිතෝ චෝදකේන න අඤ්ඤේනඤ්ඤම් පටිචරිස්සාමි න බහිද්ධා කතං අපනාමෙස්සාමි න කෝපංච දෝසංච අප්පච්චයංච පාතු කරිස්සාමේති චිත්තං උප්පාදේ තම්බං යෝප්පායම් පුග්ගලෝ චුදිතෝ චෝදකේන අපදානේ න සම්පායති අයම් මේ පුග්ගලෝ අප්පියෝ අමනාපෝ අහංචේව කෝපන චුදිතෝ චෝදකේන අපදානේ න සම්පායෙයම් අහම් පස්සම් පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා චුදිතෝ චෝදකේන අපදානේ සම්පායිස්සාමේති චිත්තං උපාදේ සම්බං යෝක්වායම් පුග්ගලෝ මක්ඛේ පලාසේ අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේව කෝ පනස්සම්මක්ඛේ පලාසේ අහං පස්සම් පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ භික්ඛුනා අමක්ඛේ භවිස්සාමි අපලාසේති චිත්තං උප්පාදේ තබ්බම් යෝක්වායම් පුද්ගලෝ ඉස්සකේ මච්චරේ අයම් මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේව කෝපනස්සං ඉස්සුකේ මච්චරේ අහං පස්සම් පරේසම් අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා අනුස්සකේ භවිස්සාමි අමච්චරේති චිත්තං උප්පාදේ තම්බම් යෝක්ඛායම් පුද්ගලෝ සටෝ මායාවේ අයම් මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහං චේවකෝ පනස්සං සඨෝ මායාවී අහං පස්සං පරේසං අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ භික්ඛුනා අසටෝ භවිස්සාමි අමායාවීති චිත්තං උප්පාදේ සම්බම් යෝක්ඛායම් පුද්ගලෝ තද්දෝ අතිමානේ අයම් මේ පුද්ගලෝ අත්තියෝ අමනාපෝ අහං චේව කෝ පනස්සං තද්දෝ අතිමානේ අහං පස්සං පරේසං අත්තියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා අත්තද්දෝ භවිස්සාමි අනතිමානේති චිත්තං උප්පාදේ තබ්බං යෝක්වායම් පුද්ගලෝ සම්දෙට්ඨේ පරාමාසේ ආදානගාහේ දුප්පටි නිස්සග්ගේ අයං මේ පුද්ගලෝ අප්පියෝ අමනාපෝ අහංචේව කෝ පනස්සං සම්දෙට්ඨේ පරාමාසේ ආදානගාහේ දුප්පටි නිස්සග්ගේ අහං පස්සම් පරේස්සම් අප්පියෝ අමනාපෝති එවං ඥානන්තේ නාඋසෝ බික්ඛුනා අසන්දෙට්ඨේ පරාමාසේ භවිස්සාමේ අනාදානගාහේ සොප්පටි නිස්සග්ගීතේ චිත්තං උප්පාදේ සම්බං තත්‍රාවසෝ බික්ඛුනාත්තනවත්තානං එවං පච්ච වෙක්ඛේ තබ්බං කින්නකෝමි පාතිච්චෝ පාතිකානං ඉච්ඡානං වසංගතෝති සචේ ආවසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති පාපිච්ඡෝ කෝම්හි පාපිකානං ඉච්ඡානං වසංගතෝති තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බම් සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති නකෝම්හි පාපිච්ඡෝ න පාපකානම් ඉච්ඡානං වසංගතෝ තේ තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්ථානුසෙක්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්ඛිතබ්බං කින්නකෝම්හි අත්තුක්ඛංශකෝ පරවම් බේතේ සචේයවසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති අත්ත්වංශකෝ කොහොම් හි පරවම් බේති තේනවසෝ බික්ඛුනාතේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහනාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති අනත්තුක්ඛංශකෝ කොම් හි පරවම් බේති තේනාඋසෝ භික්ඛුනා තේනේව පීතිපාමුජ්ජේන විහාතං අහෝරත්ථානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං ආඋසෝ භික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්ඛේ සම්බම් කින්නකෝම්හි කෝදනෝ කෝධා විභූතෝති සචේයවසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති කෝධනෝ කෝම්හි කෝධා විභූතෝ තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානං අක්ෂලානං ධම්මානං පහානාය වායමිතබ්බම් සචේපනාවසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති නකොම්හි කෝදනෝ නකෝදයා විභූතෝති තේනාවසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බම් අහෝරත්තානුසික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං ආවසෝ භික්ඛුනා අත්තනාවාත්තානං එවං පච්ච වෙක්ඛේතබ්බම් කින්නකෝම්හි කෝදනෝ කෝද හේතු උපනාහේති සචේයාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති කෝදනෝ කොම්හි කෝද හේතු උපනාහේති තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බම් සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති न कोऽम्बी कोदनो न कोदहेतु उपनाहेति තේනාවසෝ බික්ඛුනා තේනේව පීති පාමුජ්ජේන විහාතබ්බං අහෝරත්ථානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං ආවසෝ බික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්චවෙක්ඛේ තම්බං කින්නකෝ මේ කෝද හේතු අபிසංඝීතේ සචේ ආවසෝ බික්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ජානාතේ කෝදනෝ කෝම්හි කෝද හේතු අபிසංඝීතේ තේනාවසෝ බික්ඛුනා තේසං ඒව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති නකෝම්හි කෝධනෝ නකෝධ හේතු අபிසංගීති තේනාවසෝ බික්ඛුනා තේනේව පීති පාමොජ්ජේන විහාතබ්බං අහෝරත්ථානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනජ පරං ආවසෝ බික්ඛුනා අත්තනාව අත්තානම් එවං පච්ච වෙක්කේ තම්බං කින්නකොම්හි කෝදනෝ කෝද සාමන්තා වාචන්නිච්ඡාරේතාති සචේ ආවසෝ බික්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ජානාති කෝදනෝ කොම්හි කෝද සාමන්තා වාචන්නිච්ඡාරේතාති තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්කමානෝ එවං ජානාති නකෝමි කෝදනෝ නකෝද සාමන්තා වාචන් නිච්ඡාරේ තාති තේනාවසෝ බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතම්බං අහෝරත්තානෝ සික්ඛේනා කුසලේසෝ ධම්මේසෝ පුනච පරං ආහුසෝ බික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්කේ තබ්බං කින්නකොම් හි චුදිතෝ චෝදකේන චෝදකම් පටිප්පරාමේතේ සචේ ආවසෝ බික්ඛෝ පච්ච වෙක්කමානෝ එවං ජානාති චුදිතෝ කෝම්හි චෝදකේන චෝදකම් පටිප්පරාමේති තේනාවසෝ භික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ භික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති චුදිතෝ කෝම්හි චෝදකේන චෝදකං න පටිප්පරාමේති තේනාවසෝ භික්ඛුනා තේනේව තේතේ පාමොඤ්ජේන විහාතබ්බං අහෝරත්ථානුසික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනච කරං ආවුසෝ බෙක්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්ඛිතම්බං කින්නකෝම් හි චුදිතෝ චෝදකේන චෝදකං අපසාදේමේති සචේයාවසෝ භික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති චුදිතෝ කෝම්හි චෝදකේන චෝදකං අපසාදේමි තේත් තේනාවසෝ භික්ඛුනා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමි තබ්බං සචේපනාවසෝ භික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති සුදිතෝ කෝම්හි චෝදකේන චෝදකම් න අපසාදේමේ තේ තේනාවසෝ බික්ඛුනා තේනේව පීති පාමොජ්ජේන විහාතබ්බං අහෝරත්ථානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං ආවසෝ බික්ඛුනා අත්තනාව අත්තානම් එවං පච්ච වෙක්ඛේ සම්බං කින්නකොන් හි සුදිතෝ චෝදකේන චෝදකස්ස පච්චාරෝපේමේති සචේ ආවුසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති චුදිතෝ කොන් හි චෝදකේන චෝදකස්ස පච්චාරෝපේමේති තේනාවුසෝ බික්ඛුනා තේසං යේව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති චුදිතෝ කෝම් හි චෝදකේන චෝදකස්ස න පච්චාරෝපේමි තේනාවසෝ බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනච පරං ආවුසෝ බෙක්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච බෙක්ඛේ තම්බම් සින්නකෝම් හේ චුදිතෝ චෝදකේන අඤ්ඤේ නඤ්ඤං පටිචරාමි බහිද්ධා කතං අපනාමේමි කෝපංච දෝසංච අපච්චයංච පාතු කරෝමි තේ සචේයාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති සුතිතෝ කොම්හි චෝදකේන අඤ්ඤේ නඤ්ඤං පටිචරාමි බහිද්ධා කතං අපනාමේමි කෝපංච දෝසංච අපච්ඡයංච පාතු කරෝමි තේ තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බම් සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති චුදිතෝ කෝම්හි චෝදකේන නාඤ්ඤේ නඤ්ඤං පටිචරාමි න බහිද්ධා කතං අපනාමේ මේ නකෝ පංච දෝසංච අපච්චයංච පාතු කරෝමි තී තේනාවසෝ බික්ඛුනා තේනේව පීති පාමොජ්ජේන විහාතං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරම් ආහුසෝ බික්ඛුනා අත්තනාව අත්තානං පච්චවෙක්ඛිතබ්බම් කින්නකෝම්හි චුතිතෝ චෝදකේන අපදානේන සම්පායාමීති සචයාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති චුදිතෝ කොම්හි චෝදකේන අපදානේ න සම්පායාමි තේ තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහනාය වායමිතබ්බම් සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති යුදිතෝ කෝම්හි චෝදකේන අපදානේ සම්පායාමි තේ තේනාවසෝ බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතම්බං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච කරං ආවසෝ බික්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්ඛිතබ්බං තින්නකෝම්හි මක්ඛේ පලාසේතේ සචේ ආවසෝ බික්ඛෝ පච්චවෙක්ඛ මානෝ එවං ජානාති මක්ඛේ කෝම්හි පලාසේතේ තේනාවසෝ බික්ඛුනා තේ සංඝේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති අමක්ඛේ කෝම්හි අපලාශේති තේනාවසෝ බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතම්බං අහෝරත්ථානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං ආවුෂෝ බෙක්ඛුනාත්තනාව අත්තානම් එවං පච්ච වෙක්ඛිතබ්බම් කින්නකෝ මේ ඉස්සුකේ මච්චරේති සචේ ආවුෂෝ බෙක්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති ඉස්සුකේ කෝම්හි මච්චරේති තේනාවසෝ භික්ඛුනා තේසං ඒව පාපකානං අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ භික්ඛෝ පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති අනිස්සුකී කොම්හි අමච්චරීති තේනාවසෝ භික්ඛුනා තේනේව පීති පාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ පුනච පරං ආවසෝ බෙක්ඛුනා අත්තනාව අත්තානං එවං පච්ච වෙක්ඛේ තබ්බම් කින්නකෝම් හි සටෝ මායාවේති සචේ ආවසෝ බෙක්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති සටෝ කෝම් හි මායාවේති තේනාවුසෝ භික්ඛුනා තේසං ඒව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බම් සචේපනාවුසෝ භික්ඛෝ පච්චවෙක්ඛමානෝ ඒවං ජානාති අසටෝ කෝම්හි අමායාවීති තේනාවුසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බම් අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසෝ ධම්මේසු පුනච පරං ආවුසෝ බික්ඛුනාත්තනාව අත්තානම් එවං පච්ච වෙක්ඛේතබ්බං කින්නකෝම් හි තද්දෝ අතිමානේති සචේ ආවුසෝ බික්ඛෝ පච්ච වෙක්ඛමානෝ එවං ජානාති තද්දෝ කෝම් හි අතිමානේති තේනාඋසෝ භික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බම් සතේ පනාඋසෝ භික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති අත්තද්දෝ කෝමේ අනතිමානේති තේනාවසෝ භික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතම්බං අහෝරත්ථානුසෙක්ඛිනා කුසලේසු ධම්මේසු පුනච පරං ආවුසෝ භික්ඛුනා අත්තනාව අත්තානම් එවං පච්ච වෙක්ඛේ තම්බං කින්නකොම්හි සන්දෙට්ඨේ පරාමාසේ ආධානගාහේ දුප්පටි නිස්සග්ගේතේ සචේයාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති සන්දෙට්ඨේ පරාමාසේ කෝම් හි ආධානගාහි දුප්පටි නිස්සග්ගේතේ තේනාවසෝ බික්ඛුනා තේ සංයේව පාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ එවං ජානාති අසන්දිට්ඨි පරාමාසේ කොම්හි අනාදානගාහේ සුප්පටි නිස්සග්ගේති තේනාවසෝ බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසු ධම්මේසු සචේයාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ සබ්බේ පිමේ පාපකේ අකුසලේ ධම්මේ අප්පහීනේ අත්තනේ සමනුපස්සතේ තේනාවසෝ බික්ඛුනා සබ්බේ සංඝේව ඉමේ සංපාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතම්බම් සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ සබ්බේ පිමේ පාපකේ අකුසලේ ධම්මේ පහේනේ අත්තනි සමනුපස්සතේ තේනාවසෝ බික්ඛුනා තේනේව පීතිපාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසෝ ධම්මේසෝ සේයතාපියාවසෝ ඉත්තේවා පුරිසෝ වා දහරෝ යුවා මණ්ඩනක ජාතිකෝ අදෝසේවා පරියෝදාතේ අච්චේවා උදපත්තේ සකං මුක නිමිත්තං පච්ච වේක්ඛමානෝ සචේ තත්ත පස්සති රජං වා අංගනං වා තස්සේව රජස්ස වා අංගනස්ස වා පහානාය වායමති නොචේ තත්ත පස්සති රජං වා අංගනං වා තේනේව අත්තමනෝ හෝති ලාභවතමේ පරිසුද්ධං වතමේති ඒවමේව කෝ ආවුසෝ සතේ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ සබ්බේ පිමේ පාපකේ අකුසලේ ධම්මේ අප්පහේනේ අත්තනේ සමනුපස්සති තේනාවුසෝ බික්ඛුනා සබ්බේ සංයේව ඉමේ සංපාපකානම් අකුසලානං ධම්මානං පහානාය වායමිතබ්බං සචේපනාවසෝ බික්ඛෝ පච්චවෙක්ඛමානෝ සබ්බේ පිමේ පාපකේ අකුසලේ ධම්මේ පහේනේ අත්තනේ සමනුපස්සති තේනාවසෝ බික්ඛුනා තේනේව පීති පාමොජ්ජේන විහාතබ්බං අහෝරත්තානෝ සික්ඛිනා කුසලේසෝ ධම්මේසෝති ඉදම වෝචායස්මා මහා මොග්ගල්ලානෝ අත්තමනාතේ බික්ඛෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දුන්ති අනුමාන සොත්තං පංචමං